ආයිබෝවන් අද අපේ ගැඹුරු විමසුමෙන් අපි කතා කරන්නේ බුදුදහමේ හරයක් වගේ ඉගැන්වීමක් ගැන. ඒ තමයි චතුරාර්ය සත්‍යය. ඔව්. අපි මේකට පදනම් කරගන්නේ සත්‍ය විභංග සූත්‍රය. ඒ කියන්නේ ආර්ය සත්‍යයන් විභාග කරන බෙදලා දක්වන දේශනාව. හ්ම්. ඉතින් අපේ අරමුණ තමයි මේ සූත්‍රය හරහා දුක කියන්නේ මොකක්ද? ඒක නැති කරගන්නේ කොහොමද කියන මූලික කාරණා ටික පැහැදිලිව තීරුම් ගන්න එක. ඇත්තටම මේක හරිම වැදගත් ඉගෙනීමක්. බුදුරජාණන් වහන්සේ අර බරණැස ඉසිපතනේදී දේශනා කරා. කියන අර කවුරුවත් කිව්වට අපස්සට හරවන්න බෑ කියන අනුත්තර ධම්ම චක්කේ. ඒ කියන්නේ ධර්ම චක්‍රයේ පෙරලීම ඒකත් එක්කමයි මේක සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ සත්‍ය හතර දේශනා කිරීම පහදලා දීම වගේ දේවල්. ඔව් ඒක ප්‍රකාශ කිරීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විස්තර කිරීම, විග්‍රහ කිරීම සහ ඉස්මතු කරලා පෙන්වීම කියන ඔක්කොම. ඒක තමයි මේ ධර්ම චක්‍රය පෙරලීමෙන් උනේ. භාග්‍යවතුන් වහන්සේම මේ සූත්‍රය දේශනා කරනෝ නේද? උන්වහන්සේ දේශනා කරපු මේ ධර්ම චක්‍රය ශ්‍රමණේක්ටවත්, බ්‍රාහමණේක්ටවත්, දෙවියෙක්ටවත්, මාරේක්ටවත්, බ්‍රාහමේක්ටවත් ලෝකේ වෙන කාටවත් වෙනස් කරන්න බෑ කියලා. අනිවාර්යයෙන් මේක හැමමයි. ඒ වගේම උන්වහන්සේ භික්ෂූන්ට අනුශාසනා කරනවා අර සාරිපුත්ත මොග්ගල්ලාන හාමුදුරුවෝ වගේ ප්‍රඥාවන්ත භික්ෂූන් ඇසුරු කරන්න කියලා. ආ ඔව් විශේෂයෙන්ම සරියුත් හාමුදුරුවන්ව. ඔව් සරියුත් හාමුදුරුවෝ ගැන කියලවා චතුරාර්ය සත්‍ය විස්තර කරන්න පහදලා දෙන්න අතිදක්ෂයි කියලා. ඒ වගේම මොග්ගල්ලාන හාමුදුරුවෝ ගැනත්. මොග්ගල්ලාන හාමුදුරුවෝ සිද්ධි ප්‍රාතිහාර්ය පැත්තෙන් අග්‍රත නැත්තා විදියට. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙන්නව ලස්සන උපමාවකින් පෙන්වා දෙනවා නේද? ඔව් ඔව්. සැරියුත් තෙරුන්වා දරුවෙක් බිහි කරන මවකටත් මොග්ගල්ලාන තෙරුන්ව ඒ දරුවා පෝෂණය කරන කිරිමවකටත් උපමා කරනවා. ඒ කියන්නේ සැරියුත් තෙරුන් සෝවාන් ඵලයට පත් කරනවා වගේ මොග්ගල්ලාන තෙරුන් එතනින් එහා උතුම් ඵලවලට යොමු කරනවා වගේ අදහසක්. හරිම ගැඹුරුයි. ඉතින් ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කළාම සැරියුත් තෙරුන් තමයි භුක්ෂූන්ට මේ සත්‍ය හතර විස්තර කරන්නේ. ඕ එහෙමයි වෙන්නේ. ඉතින් අපි දැන් බලමු සැරියුත් තෙරුන් වහන්සේ කොහොමද මේ චතුරාර්ය සත්‍යය එකින් එක විස්තර කරන්න කියලා. හොඳයි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි සත්‍යෙන් දුක්ඛාර්ය සත්‍යය. මොකද්ද මේ දුක කියන්නේ සැරියුත් හාන්ද්‍රෝ විස්තර කරන විදිහට අපි සාමාන්‍යයෙන් හිතන වේදනාවට වඩා එහා ගිය දෙයක් නේද මේ? හ්ම්. ඔව්. ඒක තියුණු නිරීක්ෂණයක්. උන්වහන්සේ මුලින්ම කියනවා ජාතිය, ඒ කියන්නේ ඉපදීම දුකක්, ජරාව, වයසට යන එක දුකක්, ව්‍යාධිය ලෙඩවෙන එක දුකක්, මරණයේ දුකක් මේ ටික හුඟක් පැහැදිලි නේද? ඔව් ඒ ටික නම් එදිනෙදා අත්දකින්න දේවල්. හරි. ඒත් එතනින් නවතින්නේ නෑ. උන්වහන්සේ තවදුරටත් විස්තර කරනවා. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන දේවලුත් දුකක්. ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කළොත් ශෝකය වැළපීම වගේ දේවල්ද? ඕ. ශෝක කියන්නේ ශෝක දුක් මුසු සිතුවිලි. පරිදේව කියන්නේ හඬා වැළපීම. දුක්ඛ කියන්නේ කායික වේදනාව, දෝමනස්ස කියන්නේ මානසික වේදනාව අසහනය. උපායාස කියන්නේ දැඩි වෙහෙස, බලාපොරොත්තු සුන්වීම නිසා ඇතිවන මානසික පීඩනය. තේරුණා. ඊට පස්සේ ඊළඟට කියනවා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ ඒ කියන්නේ අකමැති පුද්ගලයන් අකමැති දේවල් එක්ක එකට ඉන්න ලැබීම මුණ ගැසීම දුකක්. ඒ වගේම පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කැමති පුද්ගලයන්ගෙන් කැමති දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙන එකත් දුකක්. ආ, ඒකත් ඇත්ත. අන්තිමට කියනවා යම්පි ඉච්ඡං නොලබති තම්පි දුක්ඛං යමක් කැමති වුණාට ඒක නොලැබී යනවන ඒකත් දුකක්. හ්ම්. මේ ටික අහුවම පේනවා දුක කියන එක කොච්චර පුළුල් අර්ථයකින්ද බුදුදහමේ පාවිච්චි වෙන්නේ කියලා. හරියටම ඒ වගේම සැරියුත්තරුන් මේ ඔක්කොම සාරාංශගත කරනවා එක වාක්‍යයකින් සංකිට්තේන පංචඋපාදාන කන්දා දුක්ඛ. ඒ කියන්නේ? ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් උපාදානස්කන්ධ පහම දුකයි කියන එක. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ අපි මම, මගේ කියලා අල්ලගෙන ඉන්න ස්කන්ධ පහෙම ස්වභාවය දුකක්. ඇයි මේ ස්කන්ධ පහම දුකක් වෙන්නේ? මොකද ඒවා අනිත්‍යයි නිතරම වෙනස් වෙනවා. ඒවායේ සතුටක් කියලා අපි හිතන දේ తాවකාලිකයි. ඒ නිසා ඒවායේ ඇත්ත ස්වභාවය තෘප්තිමත් නොවීම, ඒ දුක. ඒවට තදින් ඇලී ගැලී ඉන්න එක තමයි දුකට මුල. හරිම පැහැදිලි. ඒ කියන්නේ මේ දුක්ඛාරය සත්‍ය තේරුම් ගත්තම අපි සාමාන්‍ය ජීවිතයේ විඳින වේදනාවන්ගෙන් ඔබට ගිය අපේ පැවැත්මෙම තියෙන අනිත්‍ය අතෘප්තිකර ස්වභාවය ගැන ගැඹුරු අවබෝධයක් එනවා. අන්න ඒක තමයි ඒ අවබෝධය ආවම තමයි ඇයි මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ එන්නේ. ඒකෙන් අපි යනවා දෙවෙනි ආර්ය සත්‍යයට. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒ කියන්නේ දුක හට ගැනීමට හේතුව. ඕ සැරියුත් තිරුණේකත් පැහැදිලිව විස්තර කරනවා. මේ දුකට හේතුව තමයි තණ්හාව. තණ්හාව, ආශාව, ඇලීම වගේ දෙයක් නේද? ඔව්. උන්වහන්සේ ඒක තව ටිකක් විස්තර කරනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී කියලා. ඒකේ තේරුම ඒ කියන්නේ මේ තණ්හාව නැවත නැවත භවයේ ඉපදීමට හේතුව වෙනවා පෝනෝ භවිකා සතුට හා ඇලීමත් එක්ක බැඳිලා තියෙනවා නන්දිරාග සහගතා ඒ වගේම ඒ ඒ භවයේ ඒ ඒ අරමුණේ සතුටින් ඇලිය ගැලී ඉන්නවා తත්‍ර తත්‍ර අභිනන්දිනි කියන එක ඔන්න ඒක ඉතින් මේ තණ්හාම කියන එකේ විවිධ පැති තියෙනවද ඔව් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ගැන කියනවා සෙය්‍යතිදං එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියන්නේ කම තණ්හා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් පිනවන්න ඒ හරහා ලබන කාම සුවයට තියෙන ආශාව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මනසට එන අරුමුණු වලට තියෙන දැඩි කැමැත්ත, ඇලීම. හ්ම්. එතකොට භව තණ්හා. භව තණ්හා කියන්නේ පැවතීමේ ආශාව, මම ඉන්න ඕන මගේ ආත්මය දිගටම තියෙන්න ඕන මරුණට පස්සේ හොඬ තනක ඉපදෙන්න ඕන වගේ සදාකාලික පැවැත්මකට තියෙන ආශාව ඒ වගේම යම් යම් තත්වයන්ට භවයන්ට උදාහරණයක් බ්‍රහ්ම ලෝකේ පත්වෙන්න තියෙන කැමැත්තත් මේකට අයිති. විභව තණ්හා කියන්නේ එතකොට ඒක අනෙත් පැත්තද? නැති වෙන්න තියෙන ආශාව? ඔව් ඒක පැත්තකින් දෙක කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතෙන් පස්සේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවනම් හොඳයි කියන උච්ඡේද දෘෂ්ටියත් එක්ක බැඳුන ආශාව. ඒ වගේම අකමැති දෙයක් නැති වේවා විනාශ වේවා කියන අදහසත් මේකට සම්බන්ධයි. මේ හැම තණ්හාවක්ම හැම ඇලීමක්ම දුකට හේතුවක්. එතකොට මේ තණ්හාව නිසා තමයි අපි සංසාරයේ නැවත නැවත ඉපදි ඉපදි දුක් විඳින්නේ. හරියටම. ඒ තණ්හාව නිසා කර්ම රැස් වෙනවා. ඒ කර්මවල විපාක විඳින්න නැවත ඉපදෙනවා. මේ චක්‍රය දිගටම යනවා. හරි. දැන් දුක තේරුණා, දුකට හේතුව තණ්හාව කියලා තේරුණා. එහෙනම් මේ දුකෙන් මිදෙන්න ක්‍රමයකුත් තියෙන්න මෙපයි. ඒක නේද තුන්වෙනි සත්‍යය? අනිවාර්යයෙන්ම. ඒක තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍ය. කොහොමද ඒක වෙන්නේ? සාරියුත්තරුන් විස්තර කරනවා යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිරිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ අර කලින් කිව්ව තණ්හාවම, ඒ කියන්නේ කාම, භව, විභව තණ්හාවම සම්පූර්ණයෙන්ම ඉතුරු නැතුව නැති කිරීම, අසේස විරාග නිරෝධෝ, ඒකෙන් මිදීම, ඡාගෝ, අත්හැරීම, පටිනිස්සග්ගෝ, නිදහස් වීම, මුක්ති, එහි නොයලී සිටීම, අනාලයෝ ආ එඩුකොට තණ්හාව නැති වුනාම දුකත් නිරුද්ධ වෙනවා. ඔව්. හේතුව නැති වුනාම ඵලයක් නැති වෙනවා. තණ්හාව නිරුද්ධ වූ තැන දුක්ඛ නිරෝධිය සිද්ධ වෙනවා. ඒක තමයි අවසාන විමුක්තිය. නිවන. ඒක හද්දෙත් හිතට ලොකු සහනයක් දැනනෝ. එදිතින් මේ කියන තණ්හාව සම්පූර්ණයෙන් නැති කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයිනේ. ඒකට මාර්ගයක් තියෙන්න ඕන. ඇත්ත. ඒකට තමයි හතරවෙනි ආර්ය සත්‍ය තියෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඔව්. දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍ය. සරියුත් තෙරුන් වහන්සේ මේකත් බොහොම පැහැදිලිව විස්තර කරනවා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. අංග 8ක් තියෙන මාර්ගය. හරියටම. අංග 8කින් යුක්ත බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ අංග 8 තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සම්මා සමාධි. අපි ඒ එකින් එක ගැන පොඩ්ඩක් කතා කරමුද? මොකද මේක තමයි ප්‍රායෝගිකව අනුගමනය කරන්න තියෙන මාර්ගය. පළවෙනි එක සම්මා දිට්ඨි. නිවැරදි දැක්ම. ඔව්. සම්මා දිට්ඨි කියන්නේ මූලිකව මේ අපි කතා කරපු චතුරාර්ය සත්‍ය ගැන තියෙන නිවැරදි අවබෝධය. දුක ගැන දැන ගැනීම, දුක හටගන්නා ආකාරය ගැන දැන ගැනීම, දුක නැති කිරීම ගැන දැන ගැනීම සහ දුක නැති කරන මාර්ගය ගැන දැන ගැනීම. මේ දැක්ම තමයි අනිත් අංග ඔක්කොටම පදනම වෙන්නේ. හරි. දෙවෙනි එක සම්මා සංකප්ප. නිවැරදි කල්පනාව සිතුවිලි. ඔව්. ඒකෙදි ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ගැන කියවෙනවා. නෙක්කම්ම සංකප්ප, කාමෙන් වෙන්වීමේ සිතුවිලි, අව්‍යාපාද සංකප්ප, වෛරයෙන්, ක්‍රෝධයෙන් තොර මෛත්‍රී සාගත සිතුවිලි සහ අවිහිංසා සංකප්ප. අනුන්ට හිංසා පීඩා කිරීමෙන් වළකින කරුණාවන්ත සිතුවිලි. වැරදි දැක්මක් තියෙන කෙනාට මේ වගේ යහපත් සිතුවිලි පහළ වෙන්න අමාරුයි. ඒක ඇත්ත. ඊළඟට සම්මා වාචා නිවැරදි වචනය. මෙතනදී කියන්නේ බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම සහ හිස් වචන සම්පප්‍රලාප කීමෙන් වැළකීම. අපේ වචනේ පාලනය කර ගැනීම. සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියා. ප්‍රාණඝාතයෙන් සතුන් මැරීමෙන්, අදත්තා දානෙන් සොරකම් කිරීමෙන් කාමේසු මිච්ඡාචාරෙන් වැරදි කාමසේවණයෙන් වැළකීම, ඒ කියන්නේ කයින් කරන අකුසල් වලින් වැළකීම. ඊළඟට සම්මා ආජීව නිවැරදි දිවි පැවැත්ම. තමන්ගේ ජීවිකාව ගෙනියනකොට වැරදි ක්‍රම වලින් අනුන්ට හිංසා පීඩා වෙන විදිහේ රැකියාවන්ගෙන් ව්‍යාපාර වලින් වැළකී සිටීම. අවි ආයුධ වෙළඳාම, සත්ව වෙළඳාම, මස් මාංශ වෙළඳාම, මත්පැන් හා විෂ වර්ග වෙළඳාම වගේ දේවල් වලින් වැළකීලා ධාර්මිකව ජීවත් වීම. මේ මුල් අංග පහ සීලයට සම්බන්ධයි වගේ නේද? කය, වචනය සංවර කරගැනීම. ඔව්, ප්‍රධාන වශයෙන් සීලයට අයත් වෙනවා. ඒත් ඒවා සම්මා දික්ඨිය මත පදනම් වෙලා සම්මා සංකල්ප වලින් පෝෂණය වෙලා තමයි නිවැරදි වෙන්නේ. හරි. ඊළඟට තියෙන්නේ මාර්ගයේ උත්සාහය, සිහිය හා සමාධි සම්බන්ධ අංග තුන. සම්මා වායාම නිවැරදි උත්සාහය. මෙතනදී උත්සාහයන් හතරක් ගැන කියනවා. නූපන් අකුසල් නූපදිවීමට උත්සාහ කිරීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීමට උත්සාහ කිරීම, නූපන් කුසල් ඉපදිවීමට උත්සාහ කිරීම සහ උපන් කුසල් දියුණු කිරීමට පවත්වා ගැනීමට උත්සාහ කිරීම. ඒ කියන්නේ නිරන්තරයෙන්ම යහපත සඳහා වීරිය කිරීම. ඊළඟට සම්මා සති, නිවැරදි සිහිය, ඒක තමයි සතර සතිපට්ඨානය. කායානුපස්සනාව කය පිළිබඳ සිහිය, වේදනානුපස්සනාව විඳීම් පිළිබඳ සිහිය, චිත්තානුපස්සනාව සිත පිළිබඳ සිහිය සහ ධම්මානුපස්සනාව ධර්මතා පිළිබඳ සිහිය. මේ මොහොතේ සිදුවන දේ ගැන සිහියෙන් අවදියෙන් සිටීම. අන්තිමංගය සම්මා සමාධි. නිවර්දි එකගතාව හිත එකඟ කර ගැනීම. ඔව්. කුසල් අරමුණක සිත එකඟ කරලා තබා ගන්න ඒක ධාන දක්වා දියුණු කරගන්න පුළුවන්. මේ සමාධිය තමයි ප්‍රඥාව පහළ වෙන්න අවශ්‍ය මානසික ස්ථාවරත්වය ලබා දෙන්නේ. සම්මා දිට්ඨිය තවත් ගැඹුරු වෙන්නේ සමාධියෙන්. එතකොට මේ අංග 8 හරියට පඩිපෙලක් වගේ එකින් එක උඩට යනවා වගේද නැත්නම් එකට ක්‍රියාත්මක වෙන්න ඕනේද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මේක ලයිස්තුවක් විතරක් නෙවෙයි මේ අංග 8ම එකිනෙකට සම්බන්ධයි එකිනෙකට උදව් වෙනව සම්මා දිට්ඨිය නැතුව අනිත් ඒවා හරියට වැඩ කරන්නේ නැහැ. සීලේ නැතුව සමාධිය දියුණු කරන්න අමාරුයි. සමාධිය නැතුව ප්‍රඥාව ගැඹුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඒකාබද්ධ එකට ක්‍රියාත්මක වෙන මාර්ගයක්. ක්‍රමානුකූලව ප්‍රගුණ කළ යුතු දෙයක්. අනිවාර්යෙන්ම මේක ජීවිතයට ටිකෙන් ටික එකතු කරගන්න ඕන, දියුණු කරගන්න ඕන පිළිවෙතක්. එක රැයකින් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකට තමයි අර සම්මා වායාම සම්මා සති කියන අංගත් තියෙන්නේ. නිරන්තර උත්සාහයයි සිහියයි අවශ්‍යයි. එහෙමනම් අද අපි මේ ගැඹුරු විමසුමෙන් සත්‍ය විභංග සූත්‍රය පදනම් කරගෙන සරියුත් මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීම හරහා චතුරාර්ය සත්‍ය ගැන සවිස්තරාත්මකව කතා කළා. දුක කියන්නේ මොකක්ද? ඒකට හේතුව මොකක්ද? ඒ දුක නැති කිරීමේ හැකියාව සහ ඒ සඳහා තියෙන ප්‍රායෝගික මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඔව් මේ කරුණු ටික විශේෂයෙන්ම සැරියුත් තිරුන් වහන්සේ විස්තර කරපු විදිය හරිම පැහැදිලි ක්‍රමානුකූලයි. ඉතින් මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් අපිට මෙනෙහි කරන්න යමක් ඉතිරි වෙනව නේද? ඔව්. අපි අද කතා කරපු දේවල් සාරාංශගත කළොත් දුක කියන්නේ නිකම්ම ශාරීරික වේදනාවක් හෝ මානසික පීඩාවක් විතරක් නෙවෙයි ඉපදීම වයසට යාම මරණය වගේම අකමැති දේ ලැබීම කැමැති දේ නොලැබීම අවසාන වශයෙන් අපි මම මගේ කියලා අල්ලගෙන ඉන්න මේ පංච උපාදානස්කන්ධයේම දුකක් කියන එකත් ඒ දුකට හේතුව බාහිර දෙයක් නෙවෙයි අපේම හිතේ ඇතිවෙන තණ්හාව, ඇලීම කියන එකත්, ඒ තණ්හාව නැති කිරීමෙන් දුකෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න පුළුවන් කියන එකත්, ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ ප්‍රායෝගික අනුගමනය කළ හැකි වැඩපිළිවෙලක් තියෙනවා කියන එකත් අපි තේරුම් ගත්තා. හ්ම්. ඉතින් මේ ගැඹුරු අවබෝධය මේ සත්‍ය හතර පිළිබඳ තේරුම් ගැනීම අපේ එදිනදා ජීවිතය දිහා අපි මුහුණ දෙන අත්දැකීම් දිහා බලන විදියට කොයි වගේ බලපෑමක් ඇති කරයිද? අපි දුකක් ආවම ඒකට ප්‍රතිචාර දක්වන විදිහ, අපේ ආශාවන් දිහා බලන විදිහ, අපේ ක්‍රියාවන් වචන පාලනය කරගන්න විදිහ මේ හැමදේම වෙනස් වෙන්න පුළුවන් නේද? ඒ ගැන ටිකක් හිතන්න වටිනම. ඇත්තමම. ඒක තමයි මේ ධර්මයේ ඉගෙන ගැනීමේ ප්‍රායෝගික වටිනාකම.